ධර්මානුශාසනාව සමන්ත වට්ටං නත්තේ පඤ්ඤාපනාය බුද්ධමත් වෙනතුනේ මේ ඓතිහාසික රත්මලාන පරම ධම්ම චේතිය පිරුවන මේ ධර්ම දේශනය සඳහා මා අද මේ ධර්ම දේශනය පවත්වන්නේ මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ටිකා රාහුලෝවාද සූත්‍රය සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේන ගිජ්ජකාවසත සූත්‍රය සංයුත්ත නිකායේ පංච භය වේර සූත්‍රය සහ සංයුත්ත නිකායේ උපනිෂා සූත්‍රය කියන මේ සූත්‍ර දේශනා කීපය මුල් කරගෙනයි මේ සූත්‍ර දේශනා සමහර විට ඔබ කියවලත් නැතුව ඇති. ඒ වුණාට මම මුලින්ම පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනා මුල් කරගෙනයි මේ දේශනේ පවත්වන්නේ කියලා පැහැදිලි කරන්නේ මම මේ ධර්ම දේශනා කරද්දී පැහැදිලිවම බුද්ධ වචනයට ගිහිල්ලා බුද්ධ වචනයයි පෙන්වලා දෙන්නේ. බුද්ධ වචනේ තියෙන්නේ සූත්‍ර දේශනාවලයි. ඒ නිසා අපි ධර්මයේ දැනගන්න ඕන නම් ධර්ම ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සූත්‍ර දේශනා හදාරන්න ඕන සූත්‍ර දේශනා ඉගෙන ගන්න ඕන ඒ සූත්‍ර දේශනා අනුව අපේ භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. අද මේ ධර්ම දේශනයට මාතෘකාවක් තියා ගන්නවා. මාතෘකාව තමයි හර්ෂය, හෙවත් දහම් කැඩපත. කැඩපත. බුදුරජාණන් වහන්සේ වරක් රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටිද්දී උන්වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා රාහුල රාහුල පුංචි කුමාරයා රාහුල පුංචි හාමුදුරුවෝ පුංචි හාමුදුරුවෝ වෙනම කුටියක හිටියේ ඒ වෙනකොට ආරංචි වුණා බොරු කියනවා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා මේ පුංචි හාමුදුරුවෝ බොරු කියනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි හාමුදුරුවන්ගේ කුටියට වැඩම කළා. කුටියට වැඩම කරද්දී රාහුල පුංචි හාමුදුරුවෝ ඒ කුටියේ ඉස්සරහ වතුර බේසමක් තියලා තිබුණා. වත් බේසම් කණුවක් උඩ වතුර බේසමක් තියලා තිබ්බා. ඒ වතුර තියලා තියන්නේ පාසෝ දාගන්න. බුදුරජාණන් වහන්සේට පාසෝදා ගන්නවත් මේ තන් තියලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා අර බේසමේ තිබුණු වතුර වලින් පාසෝදා ගත්තා. බුදුරජාණන් වහන්සේ පාසෝදාගෙන බේසමේ වතුර ටිකක් ඉතුරු කළා. ඉතුරු කරලා රාහුල පුංචාම්දුරන්ට කිව්වා රාහුල මේ බලන්න. මේ බේසමේ වතුර ටිකයි තියෙන්නේ. එන්න වතුර ටිකයි නේද තියෙන්නේ කියලා ඇහුවා. එතකොට රාහුල හාමුදුරුව පිළිගත්තා. වතුර ටිකයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල අන්න ඔය වගේ තමයි. මේ පැවිදි වුණාට පස්සේ යම් කෙනෙක් දන දන බොරු කියනවා නම් දන දන වැරදි කරනවා නම් එයාගේ සීලය මෙන්න මේ වගේ ටිකයි. සීලය බොහොම ටිකයි කියලා. ඊට පස්සේ මේ වතුර ටික විසි කරා. විසි කරලා කියනවා රාහුල වතුර ටික විසි කරා නේද දැන් කියලා පෙන්නලම. මේ පුංචි හාමුදුරන්ට පෙන්නලා කියනවා අන්න ওই වගේ තමයි දන දන බොරු කියනවා නම් දන දන වැරදි කරනවා නම් එයාගේ සීලය අන්න අර වගේ විසි කරපු දෙයක් වගේ හරියට. ඊට පස්සේ වතුරේ අර බේසම අනිත් පැත්ත හරවනවා. මුණින් අතට හරවනවා. හරවලා කියනවා පෙන්නනම් මේක මුණින් අතට හරවලා තියනවාද? අන්න ඔය වගේ තමයි දැන දැන වැරදි කරන කෙනාගේ සීලාදී ගුණධර්ම නැති කෙනාගේ ජීවිතයක් හරියට මේ වගේ මුණින් අතට නවාපු එකක් වගේ. විවෘත නැහැ කියන එක. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඊළඟට අනිත් පැත්තට හරවලා පෙන්නනවා. මේක හිස්. ආ රාහුල ගුණවත් ඇති කෙනාගේ සිල්වත් නැති කෙනාගේ දන දන බොරු කියන කෙනාගේ ජීවිතය පැවිදි ජීවිතය මෙන්න මේ වගේ හිස් හිස් ජීවිතයක් කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට පාඩමක් ඉගන්වුවා. උගන්වලා ඊට පස්සේ කියනවා රාහුල බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා සංකෙම් මඤ්ඤසි රාහුල රාහුල ඔබ මොකද හිතන්නේ? හිමත්තු ආදාසෝ ආදාස කියලා කියන්නේ කැඩපතට නිරයක කැඩපත හිමත්තු ආදාසෝ රාහුල රාහුල මොකද්ද ආදාසයක කැඩපතක තියෙන ප්‍රයෝජනය මොකද්ද කියලා අහුවා එතකොට රාහුල ආමඳුර කියනවා පච්චවෙක්කනත්තෝ බන්තේ බන්තේ පච්චවෙක්කනත්තෝ කියන්නේ ප්‍රතිබිම්බය බලා ගන්න මූණ බලන එකයි කැඩපතේ අර්ථය මූණ බලන්නයි කැඩපතක් තියෙන්නේ තමන්ගේ ශරීරය බලන්න මූණ බලන්නයි කැඩපතක් තියෙන්නේ කියලා අර රාහුල පුංචි ආමඳුර කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල ආම්දුරන්ට මේ රාහුල පොඩි ආම්දුරන්ට කියනවා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසා කම්මං කාතබ්බං රාහුල දැන් රාහුල ආම්දුර කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න එහෙම නැත්නම් මේ මූණ බලන්නයි කන්නඩිය තියෙන්නේ කියලා. එතකොට කියනවා අන්න ඒ වගේ මූණ බලලා අපි කන්නඩියේ මූණ බලලා මූණේ අඩුපාඩු තියෙනවනම් ඒව හදා ගන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාතබ්බම් මේ විදිහට බලලා නැවත නැවතත් හිතා බලලා නැවත නැවතත් සොයා බලමින් අඩුපාඩු තියනවාද මොකද්ද මේ කරන්න කියලා නැවත නැවතත් සොයා බලමින් කයින් ක්‍රියා කරන්න වචනයෙන් ක්‍රියා කරන්න මනසින් ක්‍රියා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි හාමුදුරන්ට අනුදැන වදාලා. එතකොට මේ කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් මොනවාද? කය, වචන, සිත කියන තුනෙන් තමයි අපි ක්‍රියා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට මූණ කන්නඩිය දිහා බලාගෙන මූණේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සකස් කරගන්නා වගේ කරන ක්‍රියාව ගැන හිතලා බලලා නැවත නැවතත් හිතලා බලලා අපේ වැරදි හදාගන්න කියනවා කයින් ක්‍රියා කරන්න ඉස්සරලා වචනෙන් ක්‍රියා කරන්න ඉස්සරලා මනසින් ක්‍රියා කරන්න ඉස්සරලා හිතලා බලන්න කිව්වා ඒ කරන ක්‍රියාව කරන අතරේ එහෙම හිතලා බලන්න කිව්වා. ඒ ක්‍රියාව කරලා අවසානයේදීත් එහෙම හිතලා බලන්න කිව්වා. මොකටද මෙහෙම හිතලා බලන්නේ? මොකද්ද හිතලා බලන එකේ තේරුම? හිතලා බලන්නේ මේ මම කරන්න යන ක්‍රියාව මට අයහපත පිණිසද පවතින්නේ. අත්තව ව්‍යාබාධා සංවත්තති මට අයහපත පිණිසද මේ ක්‍රියාව පවතින්නේ. පරව් ව්‍යාබාධාය පිසංවත්තති. අනිත් අයට අයහපත පිණිසද මේක පවතින්නේ. මේ ක්‍රියාව අනිත් අයට අයහපතක්ද? ඊළඟට උභයව් ව්‍යාබාධාය පිසංවති. මටයි අනිත් අයටයි මටයි වෙනත් කෙනෙකුටයි මේකේ අයහපතක් වෙනවද කියලා බලන්න ඕන. එහෙනම් අපි කායික ක්‍රියා කරද්දී අත් දෙකෙන් ක්‍රියා කරනවා. කකුල් දෙකෙන් ක්‍රියා කරනවා. යම් ක්‍රියාවක් කරනකොට අත් දෙක කකුල් දෙක තමයි ප්‍රධාන වශයෙන් මේ කායික ක්‍රියාවට මුල් වෙන්නේ. ඒ ක්‍රියා කරනකොට කායික ක්‍රියා කරනකොට අපි හිතලා බලන්න ඕනේ මම දැන් මේ කරන්න යන ක්‍රියාව මට යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ කියලා හිතලා බලන්න ඕනේ. අනිත් අයට යහපත පිණිසද අයහපත පිණිසද මටත් අනිත් අයටත් යහපත පිණිසද අපත පිණිසද පවතින්නේ කියලා හිතලා බලන්න ඕන. යම් ක්‍රියාවක් Tamanටත් අනුන්ටත් අයහපත පිණිස නම් පවතින්නේ ඒ ක්‍රියාව නොකර ඉන්න ඕන. යම් ක්‍රියාවක් Tamanටත් අනුන්ටත් යහපත පිණිස නම් පවතින්නේ ඒ ක්‍රියාව කරන්න ඕන. මෙන්න මේකටයි හන්නඩිය තියෙන්නේ කියලා කැඩපත තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කැඩපත කැටපතෙන් මූණ බලන්න වගේ ක්‍රියා කරද්දී හිතලා බලන්න කිව්ව නැවත නැවතත් මේ කරන ක්‍රියාව යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ හොඳයි අයහපත පිණිස පවතින යම් ක්‍රියාවක් කරලා නම් මොකද්ද කරන්න ඕන ආයති සංවරය ඇති කරගන්න කියලා දේශනා කළා ආයති සංවරය කියලා කියන්නේ නැවත මම ඒක කරන්නේ නැහැ කියලා සංවරය ඇති කරගන්න ඕන ඒ සඳහා ගුරුවරයාට හෝ සත්‍රාම්චාරින් ඒ තමන් තම එකට ඉන්න කෙනෙකුට හරි කියලා ඒ ඒ කරපු ක්‍රියාව ගැන ප්‍රකාශ කරලා ඒ ප්‍රකට කරලා එයින් සමාව අරගෙන නැවත මම මේ ක්‍රියාව කරන්නේ නැහැ කියලා සංවර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සූත්‍රයෙන් මේ අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ ආදාසය ගැනයි. කැඩපත ගැනයි. ඔය කැඩප ගැන ඔය විදිහට දේශනා කළ කරලා තියෙන්නේ අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා ඔය වර්තමාන ඉන්දියාවේ පාටලි පුත්‍ර කියන නගරේ පැට්නාවල පැට්නා කිට්ටුව ගමක වැඩ හිටියා. කෝටිගාම කියලා ගමක් තියෙනවා. ඒ කෝටිගාම ගමෙන් එහාට යනකොට බුදුරජාණන් වහන්සේ නාදිකා කියලා ගමක වැඩ හිටියා. ඒ නාදිකා කියන ගමේ ගිජ්ජකා වසතය කියලා කියනවා. එතන ගිජ්ජකා වසත කියලා කියන්නේ ගෙඩිගය. ඔය මේ තියෙන නාලන්දා ගෙඩිගය කියලා ඒ නාලන්දා ගෙඩිගේ වගේ ගෙඩිගේක බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා මේ නාදිකා කියන ගමේ. ආනන්ද හාමුදුරුවෝ එතන වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයන්න් වහන්සේ. එදා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ නාදිකා ගමේ හිටියා භික්ෂුන් වහන්සේ කෙනෙක් සාල්හ කියලා. ඒ සාල්හ කියන භික්ෂුන් වහන්සේ කලුරිය කළා. ඒ භික්ෂුන් වහන්සේගේ ගතිය කොහොමද? කොහෙද ඉපදුනේ? එයා කලුරිය කරලා කොහෙද ඉපදුනේ කියලා අහුවා. ඊළඟට කියනවා මේ ගමේ හිටියා නන්දා කියලා භික්ෂුණියක්. ඒ භික්ෂුණිය මැරුණා. ඒ භික්ෂුණිය කොහෙද ඉපදුනේ? තවදුරටත් කියනවා මේ ගමේ හිටියා සුමිත්ත කියලා උපාසක මහත්තයෙක්. ඒ මහත්තයා මැරුණා. එයා කොහෙද ඉපදුනේ? මේ ගමේ හිටියා සුජාතා කියලා උපාසිකාවක්. එයා මැරුණා. එයා කොහෙද ඉපදුනේ කියලා මෙහෙම කීප දෙනෙක් ගැන හතර දෙනෙක් ගැන අහුවා. මේ අය මරුණා බුදුරජාණන් වහන්සේ මේ අය කොහෙද ඉපදුනේ මොකද එයාට උනේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සාල්හ කියන භික්ෂුව කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා සියලු ආශ්‍රව ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති සත්‍යයන්ටපත් වෙලා මෙලොවදීම පිරිනුවම් පාලා සනසුණා කියලා. ඒ කියන්නේ පිරිනුවම් පැවා රහත් වුණා. මේ භික්ෂුව සාල්ල කියන භික්ෂුව. ඒ සාල්ල කියන භික්ෂුව කලුරිය කළා වුණාට රාතන් වහන්සේ කෙනෙක් විදිහටයි ජීවිතය අවසන් වුණේ. දවස උපදින්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා අර නන්දා කියන භික්ෂුණිය. නන්දා භික්ෂුණිය පංච ඕරම්භාගිය සංයෝජන ධර්ම නැති කරලා සුද්ධාවාසවල ඉපදිලා එහෙදී රහත් බව ලබා ගන්නවා එහෙදී සංසාර ගමන අවසන් කරනවා කියලා. පංච ඕරම්භාගයේ සංයෝජන කියවමනාද? සංයෝජන තියෙනවා 10ක්. ඒ සංයෝජන කියන්නේ බැමි. බැමි 10ක් තියෙනවා. බැඳීම් 10ක් තියෙනවා. අපිව බඳිනවා මේ බැමි වලින් සංසාරෙට. ඒ බැමි 10න් පළවෙනි බැමි පහට කියන්නේ උද්දම් භාග්‍ය ඕරම් භාග්‍ය සංයෝග සංයෝජන කියලා. ඕරම් භාග්‍ය කියලා කියන්නේ මේ පාත තියෙන මුලින්ම තියෙන සංයෝජන කියලා. මේ මුලින් තියෙන සංයෝජන පහ මොනවාද සංයෝජන පහ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන මේ සංයෝජන පහ කඩපු එක්කනට තමයි නැති කරපු එක්කනට තමයි අනාගාමී කෙනා කියලා කියන්නේ. එතකොට මේ නන්දා කියන භික්ෂුණියට උනේ ඒකයි නන්දා භික්ෂුණිය ඔය පංච ඕරම්භාගිය සංයෝජන ධර්ම නැති කරලා අනාගාමී වෙලා ඉපදුනා සුද්ධාවාසවල. ඊළඟට දේශනා කරනවා අර සුමිත්ත කියන උපාසකයා සුමිත්ත කියන උපාසකයා දස සංයෝජන වලින් පළවෙනි සංයෝජන තුන කැඩුවා. ඊළඟ සංයෝජන දෙක අඩු කරගත්තා. ඒ වගේ බල බිඳගත්තා. මොකක්ද යට උනේ? එයා සකදාගාමි තත්වයටපත් වුණා. පළවෙනි සංයෝජන තුන කියලා කියේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන කඩලා දැම්මා නැති කරලා දැම්මා ඊළාට තියෙනවා කාමරාග පටිග කියන ඒවා අඩු කරගත්තා. එයාට මොකද වුනේ? එයා සකදාගාමි තත්වයටපත් වුණා. සකින් ආගාමි එක සැරයක් මෙහාට එනවා. සකදාගාමි තත්වයටපත් වුණා කියලා. ඊළඟට අර උපාසිකාව උපාසිකාවට මොකද වුනේ? එයා පළවෙනි අර දස සංයෝජන ධර්ම වලින් මුල් තුන මුලින්ම තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන කඩලා සෝවාන් තත්වයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේ මිනිස්සු මැරෙනවා කියන එක මෙලොවට උපන් මිනිස්සු මැරෙනවා කියන එක ආශ්චර්යයක් දෙයක් නෙමෙයි. මේක ආශ්චර්යයක් නෙමෙයි. කෙනෙක් ඉපදුනාට පස්සේ මැරෙනවා කියන එක ආශ්චර්යයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් එක එක්කෙනා මැරෙන තරමට ඇවිල්ලා මගෙන් මේ ප්‍රශ්නේ අහනවා නම් මෙයා කොහෙද ඉපදුනේ මෙයා කොහෙද කොහෙද ඉපදුනේ කියලා අහන්න යන එක මේක මට කරදරයක්. බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේට ඒක කරදරයක් අපහසුතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම ධම්ම ආදාසය පෙන්වන්නම් කියලා. ධම්ම ආදාසය කියලා කියන්නේ දහම් කැඩපත. ධම්ම දහම් කණ්ණාඩියක්. දැන් කණ්ණාඩි සාමාන්‍ය කණ්ණාඩි තියෙනවනේ. සාමාන්‍ය කණ්ණාඩියෙන් කරන්නේ මූණ බැලීම. හැබැයි දහම් කැඩපත කියන්නේ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දහම් කැඩපත මම පෙන්වන්නම්. ඒ දහම් කැඩපත මොකටද? Taman දිහාට අල්ලලා බලන්න තමයි. තමන්ට බලත් තමන්ට ඒ කඩපතල ලබලද්දි තේරෙනවා තමන්ගේ ඉදිරි ගමන මොකද්ද කියලා. ඒ දහම් කඩපත කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දහම් කඩපත කියන්නේ සෝවාන් තත්ත්වයටපත් වීමයි. යම් කෙනෙක් සෝවාන් තත්ත්වයටපත් වුණා නම් එයා දහම් කඩපත ලබාගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද කරන්න ඕන කියලා. බුද්දේ අවිච්ඡප්පසාද මොකක්ද ඇති කරගන්න ඕනේ කියේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදය අවිච්ඡප්පසාදය කියලා කියන්නේ නොසැලෙන ප්‍රසාදය ඇති කරගන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදය ඇති කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ශේකරද්දී අපට තියෙන හොඳම දේ තමයි අර ඉතිපිසෝ ගාථාවේ තියෙනවා ගුණ 9ක්. බුදුරජාණන් වහන්සේ ගුණ 9ක් තියෙනවා. ඒ ගුණ 9 ගැන හිතන්න ඕන. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා මේ කියන ගුණ නවය ගැන හිතන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ මේවා ගැන හිතනකොට අපට ඔන්න ශ්‍රද්ධාව ඇති වෙනවා එතකොට අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්න බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ අපට එකම පිහිටයි, සරණයි, ආරක්ෂාවයි. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට තියෙන එකම සැනසෙල්ල බුදුරජාණන් වහන්සේයි. මගේ ජීවිතයට තියෙන ආලෝකය බුදුරජාණන් වහන්සේයි කියලා අපට තේරෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. ඒ පැහැදීම ඇති කරගත්තොත් අවිච්ඡප්පසාද එහාට මෙහාට මේ හෙලෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් අන්න ඒකටයි අවිච්ඡප්පසාදය කියලා කියන්නේ. නොසැලෙන නොසැලෙන ශ්‍රද්ධාව කියන එකයි. ඒ නොසැලෙන ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ මොකටද සෝවාන් තත්වයටපත් වෙන්න නම්. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මේ අවිච්ඡප්පසාද ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදය ඇති කර ගන්න කියලා. ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදය ඇති කර ගන්න ධර්මයේ කෙරෙහි නොසැලෙන අචල වූ ශ්‍රද්ධාවක් ඇති කරගන්න මොකද්ද කරන්න ඕන? ධර්මයේ ගුණ සීකරන්න ඕන. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මනවින් දේශනා කළා well expounded බොහොම ලස්සනට කිසිම අඩුපාඩුවක් නැතුව තව කාටවත් මේකට විවිධ දේවල් එකතු කරනවත් මේ ධර්මයේ තියෙන දේවල් අස් කරන්නවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ස්වාක්ඛාතයි නිර්මල වූ ධර්මයක් මුල මැද අග යහපත් වූ සුවිශේෂ ධර්මයක් අපගේ ශාන්තිනායක ලෝන්ද්‍රා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අන්න ඒ ධර්මයේ ಗುಣ අපසේ කරන්න ඕන සුඅක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ඒ ධර්මය සාන්දිෂ්ඨිකයි මෙලවදීම විපාක ලැබෙනවා ඊළඟ භවයට එනකම් බලානින්න ඕනේ නැහැ. අපේ යම්කිසි මේ ධර්මය යම් දවසක ප්‍රගුණ කරනවා නම් ඒ දවසෙමත් අපට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක සාන්දිත්තික ධර්මයක් සම්දිත්තිකෝ අකාලිකෝ ධම්මෝ ඊළඟට කියනවා අකාලිකෝ ධම්මෝ මේක කල් ගිහිල්ලා ලැබෙන ධර්මයක් නෙමෙයි මේක අනාගතයේ අනාගතයට ඇති වෙන ධර්මයක්වත් අතීතයේ තිබුණු ධර්මයක්වත් නෙමෙයි දැන් තියෙන ධර්මයක්. මේ අකාලික ධර්මයක්. මේ කාලයකට දාන්න බෑ. මේක අතීතද වර්තමානද අනාගතද කියලා කාලයකට දාන්න බෑ. unaffected by time. අල් යන්නේතුව ප්‍රතිඵල ලැබෙනවා. අකාලිකෝ ධම්මෝ ඒහි පස්සිකෝ ධම්මෝ මේ ධර්මය අපට ආරාධනා කරනවා. ඇවිල්ලා බලන්න ඇවිල්ලා බලන්න කියලා මේ ධර්මයේ තේරුම් ගන්න නම් බලන්න එන්න මේ ධර්මයේ තේරුම් ගන්න. ඇවිල්ලා බලන්න. ඒහි පාස්තිකෝ ධම්මෝ ඕපනායිකෝ ධම්මෝ මේ ධර්මයේ ඕපනායිකයි ඕපනායිකයි කියලා කියන්නේ මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට ඒ ධර්මය අපේ ධර්මයක් බවට පත් වෙනවා. තමන්ගේ දෙයක් බවට පත් වෙනවා. තමා තුලට පමුණුවන නිසා ඕපනායිකයි මේ ධර්මය. ඕපනයිකෝ ඊළාට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත යුතු නුවණැතියන් විසින් තම තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් මේ ධර්ම ධර්මයේ ගුණ හයක් තියෙනවා ඒ ගුණ හය නැවත නැවත සීකරලා අපි තුල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. අචල ශ්‍රද්ධාවක් අන් දේවරෙන් අචල ශ්‍රද්ධාවක් අන් ශේකම් ඒක එහාට මෙහාට හෙල්ලෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. හෙල්ලෙන ශ්‍රද්ධාවක් චල ශ්‍රද්ධාවකින් සෝවාන් වෙන්න බෑ. අචල ශ්‍රද්ධාවක් වෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි වගේම සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න කියලා දේශනා කළා සෝවාන් තත්වයටපත් වෙන්න නම් අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න සංගරත්නය කරේ අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න නම් ඒ සංගරත්නයේ ගුණසේ කරන්න ඕන සංගරත්නයේ ගුණක් තියෙනවා නවයක්. අපි ওই ගාථාවෙන් කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි මනා පිළිවෙතින් යුක්ත වූ මහා සංඝ රත්නය සුපටිපන්නෝ උජ්ජපටිපන්නෝ ඍජු ප්‍රතිපත්ති ඇති ඍජු මාර්ගයේ ගමන් කරන පිරිසක් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය උජ්ජපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥාය ප්‍රතිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා න්‍යායක් අනුගමනය කරනවා මේ ධර්ම න්‍යායේ ගමන් කරනවා න්‍යාය පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමේචි ප්‍රතිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමේචි කර්මයෙන් යුක්තයි උන්වහන්සේලා සුවදශීලීව ජීවත් වෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කරනවා සාමේචි ප්‍රතිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඒ ශාවක සංඝයා යදිදං චත්තාරේ පුරිස යුගානේ පුරිස යුගානේ ඒ සංඝ රත්නේ කොටස් හතරකට බෙදෙනවා ඒ කොටස් හතර පුරිස යුග වශයෙන් බෙදෙනවා. යුග දෙක යුග අට පුරිස පුද්ගලා ඒස භගවතු ශා วก සංඝෝ මේ ශා วก සංඝයා පුද්ගලයන් වශයෙන් පුද්ගලයන් වශයෙන් ගත්තොත් අට නම අට දෙනෙක් ඉන්නවා. ඊළාට යුගල වශයෙන් නම් හතරයි. ඒ කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් ඒ අය ඊට පස්සේ බෙදනවා සෝවාන් මග සෝවාන් ඵල සකදාගාමි මග සකදාගාමි ඵල අනාගාමි මග අනාගාමි ඵල අරහත් මග අරහත් ඵල කියලා අට නමක් අට දෙනෙක් ඒ අය වික්ෂුන් වහන්සේලා වික්ෂුන් වහන්සේලාම වියසු නැහැ ගිහි අයත් ඉන්නවා ඒ ශ්‍රාවක සංඝයා අතර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවලට ඵලවලටපත් උතුම කවුරු වුණත් පිරිමියෝ ස්ත්‍රීන් කවුරු කවුරු වුණත් ඒ තත්වයන්ටපත් වුණා නම් ඒ අය බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයයි ආර්ය මහා සංඝරත්නයයි ඒ මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරන්න ඕනේ එතකොට අන ශ්‍රද්ධාව ඇති වෙනවා අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා අපි විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා ධර්ම රත්නය විශ්වාස කරනවා සංඝ රත්නය විශ්වාස කරනවා ඒ ත්‍රිවිධ රත්නය මගේ එකම රත්නය එකම පිහිට ආරක්ෂාව ආලෝකය සමසිල්ල මේ ත්‍රිවිධ රත්නයයි කියලා අපට හිතනවා ඒ විදිහට අපි ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ බුද්ධේ අවිච්ඡප්පසාද ධම්මේ අවිච්ඡප්පසාද සංගේ අවිච්ඡප්පසාද කියන මේ ප්‍රසාදය ඇති කරගන්න කියලා දේශනා කළා. ඊළඟට තව ගුණයක් ඇති කරගන්න ඕන සෝවාන් වෙන්න නම් මේවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. තව ගුණයක් ඇති කරගන්න ඕන. මොකද්ද? සීලය ඊ타ත්ම පිරිසුදු වෙන්න ඕන. ඒ ඒ සීලයට ඒ පිරිසුදු සීලයට කියනවා ආර්ය කාන්ත සීලය කියලා. අරිය කාන්ත සීලය. මොකක්ද අරිය කාන්ත සීලය කියන්නේ? පංචශීලයමයි. අරියකාන්ත සීලය කියන්නේ පංචශීලයයි. ඒ පංචශීලය ගුණ 8කින් පිරිසුදු වෙන්න ඕන. අකණ්ඩ, අචිද්ද, අසබල, අකම්මාස, බුද්ධිස්ස, විඤ්ඤු පසත්ත, අපරාමට්ට, සමාධි සංවර්ධනක කියලා ගුණ 8ක් පෙන්වලා දෙනවා. අකණ්ඩ කියන්නේ කැඩිලා නැති, අචිද්ද කියන්නේ සිදුරු වෙලා නැති සීලය වෙන්න ඕන. පංචශීලය සිදුර වෙලා නැහැ, කැඩිලා නැහැ, සිදුර වෙලා නැහැ, පැල්ලන්න, කබරන ඒ සීලය නිදා සීලයක්. ඒ සීලය නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන සීලයක්. ඒ සීලය කිසි දෙයකට දෘෂ්ටියකට නැඹුරු වෙලා නැති, ඇලිලා නැති, උපාදාන කරගෙන නැති සීලයක් සහ ඒ සීලය සමාධියට පත් වෙන සීලයක්. ඔය ගුණ අටෙන් යුක්ත වූ සීලයට කියනවා අරියකාන්ත සීල කියලා. මේ කියන සෝතාපට්ටි අංග හතර වැඩුණා නම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට කියන්න පුළුවන් කියලා සීන නිරයෝම් හි මම නිරයෙන් නිදහස් වුණා කියලා. මම නිරයෙන් නිදහස් වුණා. මොකද දැන් එයා කන්නඩි අල්ලනවා Tamanට. මේ ධම්ම ධම්ම ආදාසය Tamanට අල්ලා ගන්න පුළුවන් එතකොට. ධම්ම ආදාසය තියෙනවා. ධම්ම ආදාසය කිව්වේ ඔය සෝතාපට්ටි ගුණ හතර වැඩිනවා නම් ධම්ම ආදාස තමයි. එතකොට එයාට කන්නඩි අල්ලා ගන්න බලන්න පුළුවන් Tamanට මොකද වෙන්නේ කියලා. එතකොට බුදුහාම බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ නැහැ අහන්න. Tamanටම කියන්න පුළුවන් හීන නිරයෝ මේ මම නිරයෙන් නිදහස් වුණා මම නිරයේ ආ ඉපදෙන්නේ නැහැ කියලා. හීන තිරච්ඡාන යෝනියෝ මම ත්‍රිසංගත ආත්මේ කායමත් ඉපදෙන්නේ නැහැ කියලා Tamanටම කියා ගන්න පුළුවන්. හීන පෙත්ති විෂෝ මම പ്രേත ආත්මයක ඉපදෙන්නේ නැහැ කියලා Tamanටම කියා ගන්න පුළුවන්. හීන අපාය දුක්ගති විනිපාතෝ අපාය ආදී දුගතියක පාත් තැනක ඉපදෙන්නේ නැහැ කියලා Tamanටම කියාගන්න පුළුවන්. Tamanටම තේරෙනවා සෝතාපන්නෝ වමස්මි මම සෝවාන් තත්ත්වයටපත් වුණා කියලා. ඊළඟට අවිනිපාත ධම්මෝ මම අයමත් කවදාවත් පහත් තැනක ඉපදෙන්නේ නැහැ අපාය ආදී දුගති ස්ථානයකට යන්නේ නැහැ කියලා Tamanටම තේරෙනවා වැටහෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම ස්ථීර වශයෙන්ම මම සම්බෝධිය කරා යනවා මම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවා ඒක නියතයි කියලා Tamanටම වැටහෙනවා මේක තමයි ධම්ම ආදාසය මේ ධම්ම ආදාසය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව සූත්‍ර දේශනාවක පංච බය වේර සූත්‍රය කියලා සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර දේශනා පංච බය වේර සූත්‍රය පංච බය කියන්නේ මොනවද? පංච බය කියලා කියන්නේ පංච සීලයේ කෙරෙහි බය. පංච සීලය ආරක්ෂා කරගෙන නැත්නම් බය තියෙනවා. මොනකටද බය වෙන්නේ? මෙලොවටත් බය වෙනවා, පරලොවටත් බය වෙනවා. පන්සිල් ආරක්ෂා කරගෙන නැත්නම් සතුන් මරලා නම් එයා කල්පනා කරද්දී බය ඇති වෙනවා. මම මේ මේ විදියට සතුන් මැරුවා කියලා. හොරකම් කරලා නම්, කාමයන්හි වරදව හැසිරලා නම්, බොරු කියලා නම්, රාමෙර පානය කරලා තියෙනවා නම් බය ඇති වෙනවා මෙලොවදී. ඊළඟට පරලොවදීත් බය ඇති වෙනවා. ඒවට තමයි පංච භය කියන්නේ. ඒ බය ඇති වෙනකොට වේරත් ඇති වෙනවා. වේර කියන්නේ වෛරය ඇති වෙනවා. කවුද කාටද වෛරය? කාටද වෛර කරන්න? තමන් පව් කරලා තියනවා නම් අනිත් අයට වෛර කරන්න දෙයක් නැහැ. වෛර කරසලා තියෙන්නේ තමන්ටමයි. එහෙනම් තමන්ටම වෛරයක් ඇති වෙනවා. අයියෝ මම කරගත්තු දේවල් මම පිනක් දාමක් කරගත්තේ නැහැ. මම මේ මේ විදියට සත්තු මැරුවා. මේ මේ විදියට හොරකම් කළා. මේ මේ විදියට කාමයන්හි වර්ධවය කරුණා. මේ මේ විදියට මම බොරු කීවා. මේ මේ විදියට මම සුරාපානය කළා කියලා කල්පනා කරලා Tamanටම වෛරය ඇති කරගන්නවා. ඒකට කියනවා බය වේර කියලා. යම් කිසි කෙනෙකුට මේ බය වේර නැති වෙන්න ඕනේ සෝවාන් වෙන්න නම් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කරුණු තුනක් සෝවාන් වෙන්න අවශ්‍ය කරන කරුණු තුනක් ඒ කරුණු තුනෙන් පළවෙනි එක තමයි පංච බය වේර නැති වෙන්න ඕනේ පංචශීලය පිරිසුදු වෙලා තියෙන්න ඕන කියන එක. පිරිසුදු වෙන්න නම් අර බයක් නැහැ, වෛරයක් නැහැ. Taman හිතන හිතන හැම අවස්ථාවකම මගේ පංචශීලය පිරිසුදුයි කියලා සතුටු වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණය තමයි අර මුලින් සඳහන් කළ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. එහෙනම් පළවෙනි එක තමයි පංච බය වේර නැති වෙන්න ඕන. දෙක සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙන්න ඕන. ඒක ණය කියන්න ඕනේ නැහැ. මුලින් කියපු නිසා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අරියෝචස්ස ඥායෝ සුදිස්සෝ සුප්පටි විද්දෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා ආර්ය න්‍යාය දැනගෙන තියෙන්න ඕන, දැකගෙන තියෙන්න ඕන. ආර්ය න්‍යාය දැනගෙන තියෙන්න ඕන දැකගෙන තියෙන්න ඕන මොකක්ද ආර්ය න්‍යාය කියන්නේ ආර්ය න්‍යාය කියන්නේ පටිච්ච සමුප්පාදයටයි පටිච්ච සමුප්පාදේ දැනගෙන තියෙන්න ඕන දැකගෙන තියෙන්නත් ඕන දැනගෙන තියනවා කියන්නේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. පටිච්ච සමුප්පාදය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන සුවිශේෂ දේශනාවක්. මූලික ධර්ම කරුණක්. අත්‍යවශ්‍යයෙන්ම ඉගෙනගත යුතු අත්‍යවශ්‍යයෙන්ම ප්‍රගුණ කළ යුතු අත්‍යවශ්‍යයෙන්ම අවබෝධ කළ කරගත යුතු ධර්මයක් පටිච්ච සමුප්පාද ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු ධර්ම කරුණු තුනක් තියෙනවා. මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මය දෙවනුව පටිච්ච සමුප්පාද ධර්මය සෙවනුව ත්‍රිලක්ෂණ ධර්මය. ඔය ධර්ම කරුණු තුන අත්‍යවශ්‍යම දැනගත යුතුයි. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද කියලා ටිකක් දැනගනිමු. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ලෝකේ හැම දෙයක්ම පවතින තවත් දෙයක උපකාරයෙන් කියන එකයි. යම් කිසි දෙයක් පවතින තවත් දෙයක උපකාරීත්වයෙන්. එහෙනම් ලෝකේ හුදකලාව පවතින කිසිම දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඔප්පු කරනවා මේ ධර්මයේ. හැම දෙයක්ම තවත් දෙයක උපකාරයෙන් පවතින්නේ. One exists because of the other. යමක් පවතින්නේ තව දෙයක් නිසායි. depend වෙනවා නිතරම depend වෙනවා. ඒ නිසා ඒකට කියනවා interdependency කියලා. interdependently exist. මේවා පවතින්නේ වස්තු පවතින්නේ පුද්ගලය පවතින්නේ ඉන්ටර්ඩිපෙන්ඩන්ට්ලි ඉන්ඩිපෙන්ඩන්ට්ලි එකක්වත් නැහැ මේ ලෝකේ ස්වාධීනව පවතින කිසිම දෙයක් නැහැ ඒකයි පටිච්චසමුප්පාදයේ මූලික තේමාව මූලික සංකල්පය ඒ දැනගත යුතු ප්‍රධාන කාරණය ඒ ධර්මයේ පිටලා පටිච්ච සමුප්පාද න්‍යාය ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මෙන් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ප්‍රින්සිපල් එක පටිච්ච සමුප්පාදයේ මූලික න්‍යාය මෙන්න මේකයි කියලා ඉදිරිපත් කළා. මොකක්ද න්‍යාය? න්‍යාය මොකද්ද? යමක් පවතින විට අනිත් දෙයක් පවතිනවා කියන එකයි. මේක පවතිනකොට මේක පවතිනවා. වම තියෙනකොට දකුණ තියෙනවා කියන එකයි. වම නැත්තම් දකුණක් නැහැ. මේක නැත්තම් මේක නැහැ. ඒක තමයි පටිච්චසමුප්පාදේ න්‍යාය ධර්මය. ඒ ධර්මයේ පිටලා තමයි බුදුරජාණන් වහන්සේ ඔය න්‍යාය ඔය ධර්ම සත්‍යය સિદ્ધાંતය ඉදිරිපත් කළා සම්බන්ධ කළා දුක ඇති වෙන හැටි දුක සමුදය දුක ඇති වෙන හැටි පෙන්වන්නත් දුක නැති වෙන හැටි පෙන්වන්නත් දුක ඇති වෙන හැටි පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ සම්බන්ධ කරලා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරපච්චය විඥානං කොහොමද කියන්නේ ඒක? දන්නවා කියන්න. සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතනං සලායතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාතේ ජාතිපත්‍ය ජරා ඊළාට ජරාව නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය කියන දුක් ගොඩම සම්භවಂತಿ ඇති වෙනවා දුක් ගොඩම ඔය කියපු දුක් ඔක්කොම දුක් ඔය දුක් ගොඩම ඇති වෙනවා ඇති වෙන්නේ නිකන් නෙමෙයි ඕවා ඇති වෙන්නේ කවුරුත් මවපු නිසා නෙමෙයි තමන් මවපු නිසාත් නෙමෙයි, අනුන් මවපු නිසාත් නෙමෙයි, තමනුත් අනුනුත් මවපු නිසාත් නෙමෙයි, ඉබේ හටගත්තත් නෙමෙයි. එහෙනම් කොහමද? හේතුවක් නිසා හේතුවක් නිසා ජරා මරණ ඇති වෙන්නේ හේතුවක් නිසායි. මොකක්ද හේතුව? ජරා මරණ දෙක ඇති වෙලා තියෙන හේතුව මොකක්ද? ජාති ඉපදීමයි. එහෙනම් ඉපදීමට හේතුව මොකද්ද? භවයයි. භවයට හේතුව මොකද්ද? උපාදානයි. මේ විදිහට බලද්දී මේවා එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට යැපෙමින් පවතිනවා. මේවා නැති වෙනකොට කොහොමද නැති වෙන්නේ කියලාත් පෙන්වනවා. එහෙනම් දුක ඇති වෙන හැටි පෙන්ලා දුන්නා. දුක නැති වෙන හැටි පෙන්ලා දුන්නා. දුක නැති වෙන හැටි දේශනා කළේ අවිද්‍යාවතු ඒව අවිද්‍යාවතු ඒව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා මේ විදිහට දේශනා කළා නිරුද්ධ වෙන හැටි මේ දුක් ගොඩම නිරුද්ධ වෙලා යන හැටි දේශනා කළා එහෙනම් ඇති වෙන හැටි දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි දේශනා කළා කරන්නයි තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කළා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය අංග 12කින් එක සූත්‍රයක් තියෙනවා උපනිෂා සූත්‍රය කියලා. සංහිතනිකායේ තියෙන උපනිෂා සූත්‍රය කියලා. උපනිෂා සූත්‍රයේ අනුව බලද්දී පේනවා අංග 12ක් නෙමෙයි 24ක් දක්වා යන්න පුළුවන් කියලා. ඒ 24ක් දක්වා යනවා කියලා කිව්වේ දැන් මේ පටිච්ච සමුප්පාදයේ භවපච්චය ජාති කියලා කියවනේ භවපචා ජාති කියලා කියන්නේ භවය නිසා ජාති ඇති වෙනවා කියලා ඉපදීම ඇති වෙනවා කියලා. එතෙන්ට එනකොට මේ ශාස්ත්‍රය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති පච්චය දුක්ඛං කියලා. ජාතිය නිසා දුක ඇති වෙනවා කියලා. ඒක ඇත්ත නේද? ඒක තේරෙනවද? ඉපදුණු නිසා නෙමේ දුක දුකට හේතුව දුකට හේතුව තමයි ඉපදීම. එහෙනම් ජාති පත්‍ය දුක්ඛං ඒ ජාතිපත්‍ය දුක්ඛං කියන එක මේ සූත්‍රයේ උපනිෂා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති උපනිෂා දුක්ඛං කියලා. ඊළඟට දේශනා කරනවා දුක්ඛ උපනිෂා සද්දා. අන්න සද්දා ඇති වෙන හැටි. දුක තියෙනකොට සද්දා ඇති වෙනවා කියලා. දුක මුල් කරගෙන ශ්‍රද්ධාව ඇති වෙනවා. දුක නිසා අපි ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. දුක්ඛූප නිසා ශ්‍රද්ධා. ඊළඟ සද්දූප නිසා පාමුජ්ජං ශ්‍රද්ධාව නිසා ප්‍රමුජ්ජිත ප්‍රමුජිත බවක් ඇති වෙනවා. ග්ලැඩ්නස් එකක් ඇති වෙනවා. පාමුජ්ජං පාමුජ්ජූප නිසා ප්‍රමුදිත බව නිසා ප්‍රීතියක් ඇති වෙනවා. පීති උපනිසා පස්සද්දී ප්‍රීතිය නිසා පස්සද්ධියක් ඇති වෙනවා. පස්සද්ධිය උපනිසා සුඛං පස්සද්ධිය නිසා සැපයක් ඇති වෙනවා. සුඛෝපනිසා සමාධි සුඛ සැප නිසා සමාධිය ඇති වෙනවා. සමාධි උපනිසා යථා භූත ඥාන දර්ශනං සමාධිය නිසා ඇත්ත ඇතිකටෙන් දකින්න පුළුවන්කම තියෙනවා. යථා භූත ඥානෝපදර්ශන නිසා නිබ්බිදා යථා භූත ඥාන දර්ශනය ඇති වෙනකොට ඇත්ත ඇතිකටෙන් දකිනකොට නිබ්බිදාවටපත් වෙනවා කියවා නිබ්බිදාව කියලා කියන්නේ මේක හරයක් නැති දෙයක් මේක හර සුන් දෙයක් තේරුමක් නැති දෙයක් කියලා කලකිරීමක් ඇති වෙනවා නිබ්බිදාවටපත් වෙනවා නිබ්බිදාවටපත් වෙනකොට මොකද වෙන්නේ විරාගයටපත් වෙනවා ડિස්පැෂන් විරාගයටපත් වෙනවා විරාගයටපත් වීම නිසා විරාග විමුක්ති විමුක්තියටපත් වෙනවා විමුක්තියටපත් වෙන අය විමුක්තියටපත් වෙන අය සොමි සොවිමුක්ත තත්ත්වයටපත් වෙනවා සුවිමුක්ත තත්ත්වයට පත් වෙනවා කියන්නේ මනවෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා ඊ타ත්ම ලක්ෂණට ක්‍රමවත් මේ නිදීම ඇති වුණ කෙනෙක් බවට පත් වෙනවා සුවිමුක්තා මුත්ත විමුක්ත සුවිමුක්ත කියලා වචන තුනක් තියෙනවා මුත්ත කියන්නේ මිදෙනවා විමුක්ත කියන්නේ මිදෙනවා කියන එක තමයි විමුක්තියටපත් වෙනවා සුවිමුක්ත කියන්නේ ඊතා මනවින් අවබෝධ කරගෙන විමුක්තියටපත් වුණා සුවිමුත්තා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ සත්අට්ඨාන සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල දේශනා කරනවා යේ සුවිමුත්තා මම මේ ධර්ම දේශනාවේ මුලින්ම සඳහන් කරේ මුලින්ම ප්‍රකාශ කළ පාඩය යේ සුවිමුත්තා යම් කෙනෙක් සුවිමුත්තද ඊතා මනවින් මිදුණාද තේ කේවලිනෝ ඒ අය කේවල බවට පත් වෙනවා කේවල බවට පත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ කෙනෙක් බවට පර්ෆෙක්ට් කෙනෙක් බවට පත් වෙනවා කේවලිනෝ කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා එකක් තමයි සම්පූර්ණත්වයට පත් වුණා කියන එක අනිත් එක තමයි හුදකලා බවට පත් වුණා කියන එක හුදකලා බවට පත් වෙනවා යේ සුමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ යම් කිසි කෙනෙක් කේවල තත්වයටපත් වුණා නම් එයාට මොකද වෙන්නේ? තේසං වට්ටං නත්ති පඤ්ඤාපනාය. එයාට වට්ටයක් නැති යනවා පෙන්නඳ. පෙන්නඳ වට්ටයක් නැති යනවා කියනවා. මොකද්ද වට්ටය කියලා දැනගන්න ඕනේ දැන්. වට්ට තියෙනවා 21ක්. වට්ට 21ක් තියෙනවා. මොනවාද වට්ට කියන්නේ? වෘත්ත, රවුම් 21ක් තියෙනවා. දැනගත යුතු, අවබෝධ කරගත යුතු වෘත්ත තියෙනවා 21ක්. මොනවාද 21? මේ පංචස්කන්ධයේ පංචස්කන්ධයේ ධර්මයේ තියෙන්නේ. සමස්ත ධර්මයේම තියෙන මේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධ ගත්තාම රූපෝපාදානස්කන්ධයේ තියෙනවා වට හතරක්. වෘත්ත හතරක් තියෙනවා අවබෝධ කරගත යුතු වෘත්ත හතරක් තියෙනවා. පළවෙනි වෘත්තය තමයි මේ රූපය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. රූපය කියන්නේ මොකද්ද? උදාහරණයට රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් සහ ඒ ධාතු කොටස් වලින් හටගත් දේවල් රූපයයි. ඊළාට දැනගන්න ඕන දෙවෙනි වෘත්තය දැනගන්න ඕන රූප සමුදය. රූපය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. රූප සමුදය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. රූප සමුදය මොකද්ද? ආහාර සමුදය, රූප සමුදය. ආහාර ඇති වෙනකොට රූප ඇති වෙනවා. අන්න රූප සමුදය දැනගන්නවා. ඊළඟට දැනගන්න ඕන රූප නිරෝධය. ආහාර නිසා රූපය ඇති වෙනවා නම් ආහාර නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා දැනගන්න ඕන තුන්වෙනි වටේ නම් ආහාර නැතිවීම දැනගන්න ඕන කියන එකයි. හතරවෙනි වටය රූප නැතිවීමේ මාර්ගයයි ඒ වෙන දෙයක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙමනම් පංච උපාදානස්කන්ධයන්ගෙන් රූප උපාදානස්කන්ධේ වෘත්ත තියෙනවා හතරක්. ඒ හතර අවබෝධ කරගන්න ඕන. ඊළාට වේදනා වේදනා උපාදානස්කන්ධේ වෘත්ත හතරයි සංඥා උපාදානස්කන්ධේ වෘත්ත හතරයි සංඛාර උපාදානස්කන්ධේ වෘත්ත හතරයි විඥාන උපාදානස්කන්ධේ වෘත්ත හතරයි හතරවරක් පහ 20යි වෘත්ත 20ක් අවබෝධ කරගන්න ඕන මේ වෘත්ත වලින් නිදහස් වුණා. එයා අවබෝධ කරගත්ත එක්කෙනා වෘත්ත වලින් නිදහස් වුණා. හැබැයි සංසාරෙන් තම නිදහස් වෙලා නැහැ. සංසාර වටය තියෙනවා. ඒක තමයි 21 වෙනි වටය. සංසාර වටය මම ඉස්සෙල්ලා සඳහන් කළා මතක් කළා සංසාර වටය සකස් වෙන්නේ නාම රූප සා විඥාන නිසයි කියලා. නාම රූප පත්‍ය විඥානං විඥානපච්චා නාම රූපං එහෙම දෙපැත්තට කරගෙනවා මේ චක්‍රය තමයි සංසාර චක්‍රය මේ සංසාර චක්‍රය කඩන්න ඕන කපන්න ඕන මේ සංසාර චක්‍රය කපන්නේ අපි මම ඔබ භාවනා කළා සමතේ වඩලා විපස්සනා වඩනකොට තමයි මේ සංසාර චක්‍රය කඩන්න පුළුවන් කපන්න පුළුවන් වෙන්නේ සංසාර චක්‍රය කඩනකොට දෙපැත්තට මේ කපනකොට නාම රූප එක පැත්තකට විඥාන එක පැත්තකට යනවා. නාම රූප නැති කරන්න ඕන එතකොට විඥාණය පිරිසුදු වෙනවා පිරිසුදු විඥානයක් පවිත්‍ර විඥානයක් බවට පත් වෙනවා ඒ පවිත්‍ර විඥාණයට තමයි අනිදස්සන විඥානය කියලා කියන්නේ. ඒ පවිත්‍ර විඥානය ඇති කරගන්න නම් නාම රූප කඩන්න ඕන නාම රූප කඩන පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චින්ද සෝතං පරක්ඛම්ම කාමේ පනුද බ්‍රාහ්මණ සංඛාරාණං කයං ඤත්වා අකතඤ්ඤෝසේ බ්‍රාහ්මණ බ්‍රාහ්මණ කියලා ආමන්ත්‍රණය කරන භාවනා කරන කෙනාට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය චින්ද සෝතං පරක්කම්ම මේ සෝතය සැඩ පහර මේ සැඩපහර කපා හරින්න කොහමද පරක්කම්ම බොහෝ මහන්සියෙන් උත්සාහයෙන් වීරයෙන් මේ සැඩපහර කපා හරින්න සින්ද සෝතම් පරක්කම්ම කාමේ පණුද බ්‍රාහ්මණ බ්‍රාහ්මණය කාමය අතහරින්න සංඛාරාණං කයං ඤත්තා සංඛාර නැති වෙන හැටි දැනගෙන අකතඤ්ඤෝසු බ්‍රාහ්මණ බ්‍රාහ්මණය අකතඤ්ඤ අකතය දන්නා කෙනෙක් බවට පත් වෙන අකත කියලා කියන්නේ නිවරටයි නිවන අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ චක්‍රය මේ වෘත්තය කඩන එක සංසාර චක්‍රය කඩන එක තමයි අමාරුම වැඩේ. නාම රූප විඥාණයෙන් වෙන් කරගන්න. අන්න විඥාණය නාම රූපයෙන් වෙන් වුණාම කේවල බවට පත් වෙනවා. විඥාණය හුදකලා බවට පත් වෙනවා. ඒ හුදකලා විඥාණය තමයි අනිදස්සන විඥාණය කියලා කියන්නේ. ඒ විඥානයේ ෆීචර්ස් නැහැ. මෙන්න මේවයි කියලා දක්වන්න දෙයක් නැහැ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ හොඳ නරක හරි වැරදි ඔය කියන කතා මුකුත් නැහැ. ඒ විඥාණය පවිත්‍ර විඥානයක්. ඒ විඥාණය කියන්නේ රහතන් වහන්සේටයි. රහතන් වහන්සේ පිරිනවම් පාම ඒ විඥානය මෙතනම සංසිඳනවා. සීති භූත බවට පත් වෙනවා, සිසිල් බවට පත් වෙනවා මේ පංචස්කන්ධය තුළම. ඒකට කියනවා උපරුච්ඡති කියලා. උපරුච්ඡති කියන්නේ තමා තුළින්ම මේ විඥානයත් අනිත් සියල්ලත් නාම රූප විඥාන සියල්ල තමා තුළින්ම සීති භූත බවට පත් වෙනවා, සිසිල් බවට පත් වෙනවා. මේ ගිනි ගන්න ගිනිගන්න දෙය නිබ්බුත බවට පත් වෙනවා නිබ්බාන බවට පත් වෙනවා නිවුණු බවට පත් වෙනවා සිසිල් බවට පත් වෙනවා ඒක තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් පින්වත්නි මේ වඩා මේ ධර්ම දේශනේ දීර්ඝ කරන්න අවශ්‍ය නැහැ. මෙතෙක් වේලා ඔබ හැමදෙනාම ඉතාමත් හොඳින් මේ ධර්ම ධර්ම දේශනයට සවන් යොමු කළා. මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංසයේ බලයෙන් අප හැමදෙනාටම උපදින උපදින හැම භවයකදීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සධර්මයටම සිත යොමු වේවා උපදින උපදින හැම භවයකදීම බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකර කර සිල් රැක ගන්න ලැබේවා උපදින උපදින හැම භවයකම බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකර කර භාවනා කර ගන්න ලැබේවා උපදින උපදින හැම භවයකදීම බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකර කර දන් දෙන්න ලැබේවා වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිමින් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගනිමින් ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධ කර ගනිමින් උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණානි සංසයත් ධර්ම දේශනාමය කුසල ශක්තියත් හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සා